මේ හිමිදිරි උදෑසන ඔබට මම සුන්දර පණිවිඩයක් අරගෙන ආවා. මේ සුන්දර පණිවිඩය තමයි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය. මේ ලෝකයේ වේලි කතරක් නම් මේ වේලි කතර තෙමා හැලුන අමාදහර තමයි ඒ සම්මා සම්බුද්ධ ධර්මය. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අසල මේ ශෝක තැවුල් වලින් පිරිච්ච సంతානයන් පිරිසිදු කරගෙන සුවපත් වුණා. අඟුලි මාලලා වගේ දරුණු චිත්තසංතාන තිබිච්ච නපුරු ගති තිබිච්ච මිනිසුන් මල් පෙත්තක් වගේ සිනිඳු හදවත් ඇති කරගත්තේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින්. ජීවිකල් වෙලා පාරක් පාරක් ගානේ දුවගිය පටාචාරා වැනි අහිංසක කාන්තාවන් විරෝධාර ගුණ සම්පන්න බල සම්පන්න භික්ෂුණීන් බවට පත් වුණේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින්. ඔබේ ජීවිතය සුවපත් කරන්නත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයට පුළුවනි. පින්වතුනි, බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තමයි චතුරාර්ය සත්‍ය ධර්මය. ඔබ උදෑසන අවදි වෙනකොට ඔබේ දසවනට ඒ චතුරාර්ය සත්‍ය ධර්මය ගැන ශ්‍රවණය කරන්ට ලැබෙනවා නම් චතුරාර්ය සත්‍ය ධර්මය ඔබට අසන්ට ලැබෙනවා නම් ඔබට සිහි කරන්ට ලැබෙනවා නම් ඔබ දුර්ලභ දෙයක් සිතන කෙනෙක් බුදුරජාණන් වහන්සේලා පහළ වීමේ ඉලක්ක දෙකක් නැහැ එකම ඉලක්කයයි තිබෙන්නේ ඒ තමයි චතුරාර්ය සත්‍ය ධර්මයේ කියා දීම. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමෙන් දුකටපත් සත්‍යයා සැප කරා යනවා. සංසාර ගමන තුල සතර අපාය වැටි වැටි භවයෙන් භවයට ඉපදෙමින් මැරෙමින් යන සත්‍යයා මේ සතර අපා දුකින් අත් මිදලා භව ගමනේ නිදහස් වෙලා සදාකාලික සැප ඇති අමා නිවන කරා යනවා. මේ නිසා මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීම කියලා කියන්නේ මනුෂ්‍ය సంతානෙක ඇතිවන බුද්ධිමේ හාස්කමක්. බුද්ධිමේ පරිවර්තනයක්. බුද්ධිමේ පෙරලියක්. මේ නිසා ඒ බුද්ධිමේ පරිවර්තනයේ ඒ බුද්ධිමේ හාස්කම සිද්ධ වන්නට නම් ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඔබ දැන සිටිය යුතුයි. ඒ චතුරාර්ය සත්‍ය ධර්මයේ මනාකොට දේශනා කරපු නිසා ඒ ධර්මයේ ස්වාක්ඛාත වනසේක. ඒ ධර්මයේ මේ ජීවිතයේදී දැක්ක හැකි නිසා ඒ ධර්මය සම්දිච්චික වනසේක. ඒ ධර්මය ඕනෑම කාලයක අවබෝධ කළ හැකි නිසා අකාලික වනසේක. ඒ වගේ මේ ධර්මය අවිත් බලන්න කියලා ඕනෑම කෙනෙකුට පෙන්වා දිය හැකි නිසා ඒයි පස්සික වනසේක. ඒ ශ්‍රී සද්ධර්මය තමා තුළට පමුණුවාගෙන තමා තුළ දියුණු කරගත යුතු නිසා ඕපනායික වනසේක. මේ ශ්‍රී සද්ධර්මය ඕනෑම බුද්ධිමත් කෙනෙකුට තමාගේ බුද්ධිය මෙහෙවා සාක්ෂාත් කරන්නට පුළුවන් නිසා පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ හිවනසේක මෙන්න මේ ආකාරයට ඔබ නිතිපතා වදින පුදන ඒ ශ්‍රී සද්ධර්මයේ ගුණාංග සිහි කිරීම ධම්මානුස්සති භාවනාවයි ධම්මානුස්සති භාවනාව යම් කිසි කෙනෙකුට කරගන්න පුළුවන් වෙන්නේ ඒ කෙනා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දැන සිටියොත් පමණයි. මේ නිසා ඔබට මේ හිමිදිරි උදෑසන ලැබෙන මේ සුන්දර පණිවිඩය ඔබේ ජීවිතයේ ඔබ කොතෙකුත් රූපවාහිනී බලා ඇති. ඔබ කොතෙකුත් පොත්පත් කියවා ඇති. ඔබ කොතෙකුත් වත්පත් බලා ඇති. ඔබ කොතෙකුත් නවකතා කෙටි කතා කියවා ඇති. ඔබ නේකුත් වැඩසටහන් වලට සවන් දී ඇත. නමුත් මේ කිසිවකින් ඔබේ හදවතේ දුක් දුම්නස් පහ කරන්න පුළුවන් වුණේ නැහැ. නමුත් ඔබ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට සවන් දුන්නා නම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඔබේ හද මඩලේ තැම්පත් කරගත්තා නම් බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ ඔබේ ජීවිතයේ තුලින් ඔබ සිතන්න පටන් ගත්තා නම් ඔබ මේ ධර්මයේ තුලින් ලෝකය දකින්න පටන් ගත්තා නම් ඔබේ ජීවිතයේ ටිකෙන් ටික සුවපත් වෙන්න පටන් ගන්නවා. ඔබ ධර්මයේ තුරට යන සැනසෙලි ජීවිතයක් කරා යන කෙනෙක් බවට පත් වෙනවා. අන්න ඒ නිසා ධම්මානුස්සති භාවනාවේ ඔබ මේ මොහොතේ යෙදෙන්න. ධම්මානුස්සති භාවනාවේ ස්වල්ප වේලාවක් යෙදෙමින් ඔබේ ජීවිතයේ තුලට ඒ ධර්මයේ ලබා ගන්න, ධර්මයෙන් සැනසෙලි ලබා ගන්න. උතුම් ශ්‍රී සද්ධර්මයේ ගුණානුභාව බලෙන් ඔබට සිතක් ශාන්තියක් යහපතක් සැනසෙල්ලක්ම වේවා